අද ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ පූජ්‍යපාද නායවනේ අරියදම ස්වාමීන් වහන්සේ සමග පූජ්‍යපාද වේදිනියේ නන්දසීල ස්වාමින් වහන්සේ. අද ධර්ම සාකච්ඡාව මෙහෙයවුන් ලබන්නේ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතායි. ඒ සඳහා අපි එතුමාට මයික්‍රොෆෝනය බාර බොහොම ස්තුතියි ගාමිණී වලවැන්න ගමගේ ඒ වගේම එතුමාට ක්‍රියාකාරී සහය දුන් අචල ගුණසේකර ශිල්පීනටත් බොහොම ස්තුතියි. සමාවෙන්න අනුෂ්ක අනුරංග බණ්ඩාර තමයි ගාමිණී මල්වන්නගමගේ මාත්‍ය වෙනුවට නිවේදන කටයුතු ඉටු කළේ. ඒ වගේම අචලා ගුණසේකර ශිල්පිනිය ක්‍රියාකාරී සහය දුන්නා. දැන් අපිට මෙතෙක් අප සවන්දුන් ධර්ම දේශනාව අපේ පූජ්‍ය නාවිනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලැබිලා තියෙනවා. අපේ සියලුම ශ්‍රාවක හිතවතුන්ට පුළුවන් මේ සඳහා දුරකථනයෙන් සම්බන්ධ වෙන්න. ඔබ දන්නවා අපේ දුරකථන අංකය 26681100 26681100 මගෙන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථනයෙන් මේ ධර්ම සාකච්ඡාව සඳහා දේශක ගෞරවනීය නාගුණී හරිදම් ස්වාමීන් වහන්සේත් ඒ වගේම පූජ්‍යපාද වේදෙනියේ නන්දසීල ස්වාමීන් වහන්සේත් සාකච්ඡාවට සහභාගී වෙනවා. අපේ නන්දසීල ස්වාමීන් වහන්සේ ධර්මදේශක ස්වාමීන් වහන්සේගේම ශිෂ්‍ය නමක්. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ භාවනා මාර්ගයේ ගමන් කරමින් තමන්ගේ දයාබර දෙමාපියන් සමග පැවිදිදම් කරන උතුම් තරුණ හිමිනමක් අපි බොහොම සන්තෝෂයි බඳු හිමිනමක් අපේ නාගිනී හරිදම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ගැන හැඳින්වන්නක් අවශ්‍ය නැහැ ශ්‍රී ලංක පුරා සියලුම සදැවතුන් දන්නා හඟරන භාවනා කර්මස්ථානාචාර්ය හිමිනමක් ඉතින් උන්වහන්සේත් සමග මේ ගෝල හාමුදුරන් වහන්සේත් අපි මේ සාකච්ඡාවට සහභාගී වීම අපි ලද භාග්‍යයක් වශයෙන් අපි සැලකෙනවා මුලින්ම මම කියන්න කැමතියි අපේ ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාව අවස්ථට සවන් දුන් ඔබට උන්වහන්සේගේ තව ධර්මදේශනා දෙකක් චක්‍රවර්ති සිංහනාද සූත්‍රය ධර්මදේශනය සහ මෛත්‍රී අශුභ මරණ සති කියන භාවනා තුන සම්බන්ධ පොත් දෙකක් මුද්‍රණය කරලා ඔබට කවදත් අපට සුපුරුදු දහම් පඬුරු ඔබට තැපැල් මගින් සපෙන අතිගල් මොරගොල්ලේ සුමන යෝගී ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් අවස්ථාව සැලසලා තියෙනවා ඔබට තැපැල් මගින් ලබා ගැනීමට මම ලිපිනය කියන්නම් මොරගොල්ලේ සුමන යෝගී ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇල්ලකන්ද ආරණ්‍ය කැකනදුර මාතර පූජ්‍ය මුරගොල්ලේ සුමන යෝගී ස්වාමීන් වහන්සේ ඇල්ලකන්ද ආරණ්‍ය කැකනදුර මාතර උන්වහන්සේ කියනවා පාර්සල් කවර මුදල් ආදි කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් නම් මුද්දර වලින් ඔබගේ දායකත්වය සපයන්න. එතකොට ස්වාමීන් වහන්සේ මේ පොත් දෙකක් තියෙනවා. චක්‍රවර්ති සීගනද සූත්‍ර ධර්ම දේශනාව සහ මෛත්‍රී අසුභ මරණ සති භාවනා කියන පොත් දෙක අපේ නාගයනි හරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්මදේශනා දෙකක් මුද්‍රණය කරලා පොත් වශයෙන් තියෙනවා. ඒ වගේම බණ පොත් කියවන්න කැමති පින්වතුන්ට අසුභ ආරංචියක් පූජ්‍ය ගංගොඩවිල මුදිත මනෝ ස්වාමින් වහන්සේ නීනා මගකට කියන වටිනා කුඩා ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කරලා නොමිලේ සැපයීම සඳහා පහසුකම් සලස්සලා තියෙනවා. මේ පොත ඔබට ලබා ගැනීමට පුළුවන් අපේ ස්වාමීන් වහන්සේගේ ලිපි ණයට ගංගොඩවිල මුදිත මනෝ ස්වාමින් වහන්සේ පොල්ගස් දුව වනසෙනසුන දොඩන් දුව කියන ලිපි ණයට මම හිතන්නේ පින්නතුන් මුද්දර යවයි උන්වහන්සේට ගංගොඩවිල මුදිත මනෝ ස්වාමින් වහන්සේ පොල්ගස් දුව වනසෙනසුන දොඩන් දුව කියන ලිපි ණයට ලියා යවලා ඒ පොත් ලබා ගැනීමට පුළුවන් ඉතින් මම හිතන්නේ සදේවතුන්ට මේ බුද්ධාමේ උගන්වන උතුම් භාවනා මාර්ගය ගැන ඒ වගේම තමන් වර්ධනය කරගත් ධර්මඥාන ගැන හුඟක් තොරතුරු මේ පොත්පත්වලින් ලබා ගැනීමට පුළුවන්. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අද මාතෘකා කරගත්තේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනා මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් බොහෝ දිගකලක් දිගකලක් ධර්ම සංගායනාවෙන් සංගායනා කරලා ඊට පස්සේ බොහොම නිශ්චිත විදිහට සංග්‍රහ කරලා પરම්පරාවෙන් પરම්පරාව පවත්වාගෙන ඇවිල්ලා බැමිටියා සහයෝගී අවස්ථාවල කුස කුසට වැලිගෝණි තියාගෙන ශුද්ධව ඉවසමින් සියලු වද වේදනා ඉවසමින් රැකගෙන ගියාපු ත්‍රිපිටකයේ අන්තර්ගත දේවදූත සූත්‍රය තමයි අද මාතෘකා කරගත්තේ. ඉතින් මේ සූත්‍රය සම්බන්ධයෙන් උන්වහන්සේ බොහොම පැහැදිලි විවරණයක් කළා. මේ ගැන ඔබට දුරකථනයෙන් සම්බන්ධ වෙලා මේ සාකච්ඡාවට සම්බන්ධව තමන්ගේ ගැටලු විසඳ ගන්නට පුළුවන්. දැන් දැනටම දුරකථනයෙන් සම්බන්ධ වෙන්න සදාවතෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ. අපි බලමු කොහොමද ඔබගේ නම කියලා අපිට කියන්න ඔබට අහන්න තියෙන ප්‍රශ්නය. හරිද? අපිට ඇහෙනවා ඔබ කතා කරන්නේ. දෙමතුගුරින් ප්‍රතිනායක කියලා කෙනෙක් කතා කරන මේ ප්‍රශ්නේ අහන්නේ ගරු ස්වාමීන් වහන්සේ දෙනමගෙන් සහ මහාචාර්යතුමාගේ අවසරයි දැන් මෑතක ඉඳලා තියෙනවා මේ අදහසක් සමහරුගේ මතයක් කුසල් කියන්නේ එක જાතියක් කිය පින් කියන්නේ එක જાතියක් කිය අකුසල් තවත් වර්ගයක් පව් කියන්නේ වෙන જાතියක් දැන් පටිච්චසමුප්පාදේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන ඒ සං අවිද්‍යාව හේතු කොටන සංඛාර උපදී කියන තැන සංඛාර පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර කියලා කොටස් තුනක් තියෙනවා. පුඤ්ඤාපි සංඛාර කියන්නේ කාමාවචර හා රූපාවච කුසල්. අපුඤ්ඤාපි සංඛාර කියන්නේ අකුසල සිත් 12, ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. ආනිඤ්ඤාපි සංඛාර කියන්නේ අරූපාවචර කුසල් සිත් 4. ඒකෝට දැන් මේ අපුඤ්ඤාපි සංඛාර කියන්නේ අකුසල් සිත් 12න් අකුසල් පව් පව් ඇති වෙනවා. මේ මේන් බැහැරව වෙනත් අකුසල් ඇති වෙන සිත් තියනවාද කියන එක. තව ධම්ම සංගණි ප්‍රකරණේ තියෙනවා කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකා ධම්මා කියලා. කුසල ධම්මා කියලා සම්පූර්ණ කුසල් සිත් පුණ්‍යාපි සංඛාරය අනුජපි සංඛාරය. අකුසල ධම්මා කියලා අයිමතර අකුසල සිත් 12 වෙන එක. අව්‍යාකා ධම්මා කියලා විපාක හා ක්‍රියා සිත් අට විරුපේ. එතනත් අකුසල ධම්මා කියුවේ අර අකුසල සිත් 12මයි වෙන්නේ. එතකොට මේ සිත් 12න් ඇරෙන්න මේ අකු මේ අකුසල් හැරෙන්න වෙනත් පව් කියලා જાතියක් තියෙනවද? අන්න ඒකයි ගරුතර ස්වාමීන් වහන්සේ මම දැනගන්නවා. ස්තුතියි. අපි ආවුද්‍රණේ මේ ප්‍රශ්න ප්‍රශ්නේ ඉදිරිපත් කරන සදේවත් මහත්මයාත් බොහොම ධර්මඥානි තියෙන කෙනෙක් බව පේනවා. විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලොකු දැනුමක් ලැබලා ලොකු උනන්දුවක් තියෙන කෙනෙක්. ඉතින් දැන් මේක ඔය අහන ප්‍රශ්නෙත් බොහෝ මෑතකදී මතුවෙච්ච ප්‍රශ්නයක් ඔක ඉස්සර කොහොම ඔය වගේ දලහන්නේ නැහැ. මෑතකදී ඉඳලා තින් ඔය යොග්ගතුන් අතරේ පින් කියන වචනයත් ඒ වගේම කුසල කියන වචනයත් අතර ප්‍රභේදයක් ශාස්ත්‍රීය වශයෙන් කතා කරන අතරේ ඇති වෙලා මෙහෙම වාදයක් යනවා. ඔය දෙපැත්තටම කරුණු කියන දෙපක්ෂයක්ම ඉන්නවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් මේ මහත්මයාට තව ටිකක් දැනුවත් කළොත් දරුවන් සරණයි. ඒ අනුලද්ද ප්‍රශ්නිත වැදගත් වෙන අද කාලෙට මිහිදී අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ අදහස. මේ පිනය කුසලය කියන දෙකක් කියලා හඳුන්වන මාත්‍රකාව ඉදිරිපත් වුණේ කාගෙන්ද කවදද කියන එක මම දන්නවා 1988 මැයි මාසේ 30 වෙනිදා මේ සාකච්ඡාරත වුණ අහංගම විහාරස්ථානයකදී එදා බෞද්ධ පිරිසක් සීල භාවනා වැඩසටහනකට සහභාගී වුණා මම උදේ 8 සිට හවස 5 වෙනතුරු සහභාගී වුණා. ඉතින් මේ සම්භාවනීය බොහෝම බහුශ්‍රත විශ්‍රාමික පරිවාන පරිවේනාධිපති මහා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ධර්ම මණ්ඩපයට වැඩියා. ඒ අතර ධර්ම සාකච්ඡා පැයක් වුණ හවස 4 ඉඳලා 5ට ඒ පැයේදී මා ඉදිරිපත් කළ භාවනා මාර්ග ගැන හා ධම් ගැටළු ගැන සාකච්ඡා ඇති වුණා. එහිදී එක්කෙනෙක් අසා සිටියා ස්වාමීනි මේ පින වේනය, කුසලයේ වේනය, සුගතිගාමී වෙන දේ පිනය නිවංගාමීදේ කුසලයේ කියන මේ ભેදයක් දැනගන්න තියෙනවා මේක කොහොමද විසඳගන්නේ කියලා. හැබැයි මේ ප්‍රශ්නේ නැගූ ස්වාමීන් වහන්සේ තමයි ළඟ හිටියේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේක එලා නොදකින හැටියට පිළිතුරු දී යුතු බැවින් මම ප්‍රශ්නයක් ඇහුවා. අපේ සරුවක්ඥන් වහන්සේ සිත පිළිබඳ සියල්ල විස්තර විවරණ කළ දේශනා කොට ඇත්තේ ධම්මසංගණි ප්‍රකරණයේ චිත්තෝසාද කාණ්ඩයෙහි. එහිලා තුන් ලෝකයේම සීල සත්‍යයන්ගේ సంతාන තුල පහළ විය හැකි කුසල ධර්ම 21ක් දේශනා කරලා තියෙනවා. ඒ 21 කුසල ධම්මා කුසල ධම්මා නමින් සෑම තැනකම සඳහන් වෙනවා. එතකොට එසේ වේනම් මේ පුඤ්ඤා ධම්මා කියලා යම්කිසි චිත්ත කොටසක් සිත් කොටසක් තියෙනවාද කියලා මම මේ පිරිසගෙන් ප්‍රශ්න කළා. ඒ ගරු කටයුතු ලොකු ස්වාමීන් වහන්සේ ඉසවනල කිව්වා ඒක නෙන්නම් කියලා. ඉතින් ඊළඟට මම ප්‍රශ්න කළා මෙහෙම එකක්. අපි අඳුරු කාමරයක පහනක් දැල්වෙනවා. මේ පහන දැල්වීමේදී පෙරපසු නොවි ක්‍රියාකාරී දෙකක් සිදු වෙනවා. එළිය පැතිරීමයි අඳුර නැතිවීමයි. එළිය පැතිරෙන අර්ථයේ මේ පහනට පාලි භාෂෙන් කියනවා දීපෝ පදීපෝ පඤ්ඤෝතු කියලා. අඳුර නැස්නාර්ථයෙන් මේ පහනටම කියනවා කමුණුද කමදන්සී කියලා. ඇයි මේ එකම පහනට නම් දෙකක් ලැබුණේ? ක්‍රියාකාරී දෙකක් එක විට සිදුවෙන නිසායි. ඒ වාගේ සරුවක්ඥන් වහන්සේ මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව නම් භාවිතා කරලා තියෙන්නේ අද ඊයේ නමක් පමණක් නෙමේ ඈතාතීතේ බුදුසසුන්ෙහිදී පවා භාවිතා කළ නම් පෙළක්. මේවාට කියනවා යාථාව සරස ලක්ෂණ කියලා. යාථාව සරස ලක්ෂණ කියන්නේ ඒ ඒ ධර්මයන්ගේ ඇති ස්වභාවික ක්‍රියාකාරීත්වයයි. දැන් සිත පිළිබඳව කියනවා නම් සිතට නම් 10ක් දීලා තියෙනවා. චිත්තං මනෝමානසං අධයම් පණ්ඩරං මනෝ මනායතනං විඥානං විඥානක්ඛන්தோ සජා මනෝ විඥාන ධාතු ආදී වශයෙන්. මේ නම් 10ක් සිතට යෙදී ඇත්තේ සිතේ ක්‍රියාකාරීත්වයන් 10ක් නිසායි. ප්‍රඥාට නම් දෙනවා 30ක්. ඒ ප්‍රඥාට නම් 30ක් වැටෙන්නේ එහි තියෙන ක්‍රියාකාරීත්වය අනුවයි. ලෝභයේ තියෙන නම් 100ක්. ඒ ලෝභයේ ක්‍රියාකාරීත්වයන් තියෙන 100 ආකාරයකින්. ඒ ක්‍රියාකාරීත්වයට කියන ස රස කියලා. ඒක යථාව කියන්නේ නිවරදි. නිවරදීව සෝකීය වූ ක්‍රියාකාරීත්වයට අනුව ලැබෙන නමක් තමයි යථාව සරස ලක්ෂණ කියලා කියන්නේ. එනිසා දැන් සිත පිළිබඳව මේ අහන ප්‍රශ්නය ගැන අපි තේරුම් කරගන්නට ඕනේ. දැන් පිනේ කුසලයේ කියලා දෙආකාරයකින් බෙදෙන්නේ සිතේ ඒ කුසල සිතේ තියෙන ක්‍රියාකාරී දෙකක්. පිනේ කියන එකේ පාලි භාෂෙන් හඳුන්වන්නේ හදයන් පුනාතිතේ පුඤ්ඤං. චිත්තසංතානෙ පවිත්‍ර කරන්නේ නොයි පින නම් වේ. එතන පවිත්‍ර අර්ථයේ පූකවනේ ධාතුවෙන් තමයි පුඤ්ඤං කියලා පදයක් හැදෙලා තියෙන්නේ. ඒ කියන්නේ පිරිසුදු කරන බව. ඊළඟට කුසල කියන්නේ කෝසල්ල සම්බුද්ධත්වයෙන් කුසලං. නුවණින් අරගන්නා නිසා කුසල කියනවා. තවත් තේනවා කුස සංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දන්සෙන්ති කුසලා කියලා. ඒකනේ කුස සංඛාතෝ අකුසල ධර්මයන් නසන වනසන විද්වතනය කරන තේරුමින් කුසල කියනවා. එතකොට අර පහණින් අඳුර නැසනවා වගේ තමයි කුසලය. පහණින් එළිය වැටෙනවා වගේ තමයි හින. එතකොට මේ දෙකම එකම චිත්ත සංකාණයේ එකම සිතක් තුළ පවතින ක්‍රියාකාරී දෙකක්. හැබැයි මේක දිව්‍යමානුෂාදී ලෞකික සම්පත් පිණිස සඳහන් වෙනවා නම් යම් කුසලයක් යම් පිනක් ඒක හඳුන්වනවා වටගාමිනී කුසලයේ වටගාමිනී පින කියලා. නිවන් පිණිස රැස් කරගන්න කුසලයේ හෝ පින නමින් කියන්නේ ධර්මතාව ඒක හඳුන්වනවා විවට්ඨගාමිනී කුසල් කියලා. එනිසා සරුවක්ඥන් වහන්සේගේ අදහස මේකයි යම්කිසි සුසල් සිතක් පහළ වීමේදී ඒ සිත නිසා සිත පිරිසුදු වෙනවා නම් ඒ පිරිසුදු වෙන අර්ථයෙන් ඒකට කියනවා විනය කියලා. ඒ වගේම අපිරිසුදු කම් ඒ මොහොතේදී සදාංග විසම්බනාදී වශයෙන් යටපත් වෙන බැවින් ඒකට කියනවා කුසය කියලා. එනිසා මේ දෙකම එකම ධර්ම ස්වභාවයට ඇති නම් දෙකක් බව අපි පැහැදිලිව දැනගන්නට ඕනේ. ඒ හැර මේ ලෞකික සම්පත් පිණිස පමණක් කරන දේ පින නමින් කියවෙන්නේ ලෝකෝත්තර සම්ප්‍රාප්ත පිණිස කරන දේ කුසලයේ කියලා බෙහෙරයක් බුදුරජාණන් වහන්සේ දක්වලා නැති බව අපි පැහැදිලිව තේරුම් කරගන්නට ඕනේ. ඒක එක කාරණයක්. තවත් සඳහන් වුණා මේ සංස්කාර ගැනනේ. ඒ කියන්නේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර කියන මේ පද තුන ගැන. ඔය ගැන බොහෝ සෙයින් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා මේ සංඛාර කියන්නේ මොකක්ද කියලා. මේ සංඛාර ඵලයේ තේරුම් රාශියක් තියෙනවා. ඒ ලැබෙන අර්ථයට අනුව තේරුම විසඳන්නට වෙනවා. අවිද්‍යා පත්‍යා සංඛාරා කියන තැන ගැනෙන ඔය නම් තුنين කියන කුසල අකුසල චේතනා 29යි. ඒ වගේම තව තියෙනවා සංඛාරා කඳෝ කියලා ධර්ම කොටසක්. එතන කියන්නේ දෙපණ ඡායසිකයන් අතරින් වේදනා ඡායසිකයයි සංඥා ඡායසිකයයි හැර ඉතිරි ඡායසික 50ට කියනවා සංස්කාර ඛණ්ඩය කියලා. ඒ වගේම කියනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කොටස් තුනක්. කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක. වචී සංකාර කියන්නේ විතර්ක ਵਿਚාර දෙක. චිත්ත සංකාර කියන්නේ වේදනා සංඥා දෙක. කාය සංස්කාර චතුර්ථ ධානයේදී යටපත් වෙනවා. වචී සංකාරයේ ဒုတိ ය ධානයේදී යටපත් වෙනවා. ඒ වගේම චිත්ත සංඛාරේ නේව සංඥානා සංඥාතනෙදී යටපත් වෙනා නිරෝධය සමාදින වේලාවේ මේ විදිහට සංස්කාරයේ විවිධාකාර බෙදුම් තියෙනවා. තව සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංකරණ සංකාර, ප්‍රයෝගාදි සංකාර කියලාත් මේකේ බෙදුම් තියෙනවා. එතන සංකත සංකාර කියන්නේ හේතුයෙන් හට ගන්නා ලද ධර්ම ස්වභාවයන්ට නමක් නිර්වාණය හැර සියුම් ලෞකික ලෝකෝත්තර සසු ධර්ම හේතුවකින් හට ගන්න බැවින් සංකත සංකාරයි. අபிසංකත සංකාර කියන්නේ සත්ව సంతාන තුළ පහළවෙන විපාක සිත් විපාක ඡායසික හා කර්මජ රූපයන්ට නමයි අபிසංකත සංකාර අபிසංකරණ සංකාර කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන කියන ලද 29ක් වූ චේතනා සමූහයටයි ඒවා මේ කුසල කුසල විපාක රැස් කරන බැවින් ඒවාට කියන අபிසංකරණ සංකාර කියලා. ප්‍රයෝගාභිසංකාර කියලා හඳුන්වනවා වීරියට නමක්. මෙන්න මේ විදිහට සංස්කාර පදයේ විග්‍රහ රසක් කියන අතරත දැන් මෙතන කියවුනේ අර පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර කියන පද තුන විග්‍රහ කරන්නටයි එනිසා මෙතන අපි නැවත වරක් මතක් කරනවා විනය කුසලයේ කිව්වත් එකම ධර්ම ස්වභාවයට නමක් බවක් එය ලෞකික සම්පත් පිණිස කරනවා නම් එය වට්ටගාමිනී කුසලයක් පිනක් බවක් නිර්වාණය සඳහා රැස් කෙරෙනවා නම් විවස්ස ගාමිනී කුසලයක් පිනක් බවත් තේරුම් ගත යුතුයි කියන එක මම කරුණාවෙන් මතක් කරනවා. ඔව් අපේ ස්වාමින් වහන්සේගේ පිළිතුර මම හිතන්නේ ප්‍රශ්නය ඉදිරිපත් කළ පැතිතුමාට විශ්ව කෝෂයක් විවෘත කළාදී ඉතාමත්ම වැදගත් තොරතුරු රැසක් ලබා ගැනීමෙන් සන්තුෂ්ටියපත් වෙනවා මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ බොහොම පිං මේ ඉතාමත්ම කාලීන වූ මේ ගැටලුව බොහොම පැහැදිලිව ධර්මානුකූල විවරණය කරලා දීම ගැන මොකද ඔබ මේ බොහෝ දෙනා නොඑක් තැන්වල නොඑක් ආකුල ව්‍යාකුලතා සැලැවතුන් ඇති කරන ප්‍රශ්නයක්. දැන් තවත් චරයාවතේ රැඳී සිටිනවා මේ මේ අපේ ධර්ම සාකච්ඡාවෙන් තවත් දහම් ගැටලුවක් විසඳා ගැනීම සඳහා අපි මේ මහත්මයාට හෝ මහත්මියට අවකාශය සැලසෙනවා. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන නම කියලා. අපේ හාමුදුරන් වහන්සේලාගෙනොත් ගරු මාචාරිතුමාගෙනොත් අවසරයි. මම පහළ මාපිටිකම සුසිලානන්දිනි පෙරේරා කතා කරන්නේ. මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක හයෙත් බ්‍රහ්ම ලෝක 16ෙත් ඒ වගේම රූපාවචර හා අරූපාවචර බ්‍රහ්මතලවලත් ඉපදීමට බලපාන කුසල කර්ම පිළිබඳව අපේ ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙන්න යෙදුනා. ඒ වගේම එක් එක් අපායන්හි ඉපදීමට බලපාන අකුසල කර්ම මොනවද කියලා පැහැදිලි කරලා දෙනවා නම් බොහොම වටිනවා කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. ඔව් ස්වාමීන් වහන්සේ දිවි ලෝකේ යන්න පින් තියෙන වගේ එක එක අපායට යන වෙන වෙනම පාප කර්ම තියෙනවාද කියන අදහස උඩ තමයි අපේ මේ පින්වත් මහත්මිය මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. ඔබස පිළිතුරු දෙනවද පොඩි හම්තරන් අහනවද වෙනම කමක් නැහැ කොයි සවිනාසිරක් කමක් නැහැ ආ පොඩි හම්තරු පිළිතුරු දෙන්න එන අපේ නන්ද සීල ස්වාමීන් වහන්සේගේ දෙනියේ ඔව් ඒ අපේ ශ්‍රාවිකාව නිවසේ අපිට පැහැදිලි දෙවලව යන්නට හේතු වෙන කුසල් තිබෙනාseම විශේෂයෙන්ම අපාගාමී වීමට බලපාන අකුසල් පිළිබඳව විශේෂයෙන්ම අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ ඊ타මත්ම පැහැදිලිව දේවදූත සූත්‍රයේදී විවරණය කළා සත්‍යව මරණින් මතු උප්පත්ති ලැබෙන ස්ථාන දුගති ස්ථාන පිළිබඳව විශේෂයෙන්ම එතනදී සලකා බැලීමේදී දේවදූත සූත්‍රයේ සඳහන් වෙනවා කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන කියලා බණපද කීපයක්. එතකොට එතනදී පැහැදිලි වන්නේ කායික වශයෙන් කරන අකුසල් සහ ඒ වගේම වාචික පැවැත්ම සහ මානසික අකුසල්. ඉතින් මේ තුන්දරින්ම රැස් කරගන්න ලෝභ, ද්වේෂ, මෝහයට බර අකුසල් නිසා තමයි විශේෂයෙන්ම ඒ සතර අපා භූමියේ ඒ ඒ ස්ථානවල උප්පත්ති ලබන්නේ. විශේෂයෙන්ම දේවදූත සූත්‍රයේදී පූජනීය ස්වාමින් වහන්සේ පැහැදිලි කළා බරපතල අකුසල් කරන ඇත්තෝ අටමහා නිරකේ නරකයට වැටෙනවා කියලා. ඇතරම පැහැදිලි වෙන්නට ඇති පංච ආන්තරීය පාප කර්ම වැනි බිහිසුණු අකුසල් නිසා තමයි ඒ බඳු අටමහා නරකයට වැටෙන්නේ. සමහර විට කුසල පක්ෂයක් දිනු කළා අකුසල පක්ෂයක් දිනු කළා. නමුත් මරණාසන්න අවස්ථාවේදී යම් ආකාරයක අකුසල ධර්මයක් ඉස්මතු වීම නිසා ඔහු උසුපත් නරකයකට යන්නට අවකාශය තිබෙනවා. එතින්දි තමයි දේවදූත සූත්‍රයෙන් පැහැදිලි වුණා යම රජතුමාට ඉබඳු පුද්ගලයෝ මුණ ගැසෙන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි බරපතල අකුසල කර්ම නිසා කෙනෙකු ඔය කියන නරකාදී අතරත අටමහා නරකයට වැටෙන බවත් සෙසු යම් යම් සුළුසුළු අකුසල කර්ම නිසා එයා උසුපත් නරකවලට වැටෙන්නට සිද්ධ වෙන බවත් අපේ නායකයන්ට මුත් එකතු කරන්න තියනද ඒක සම්බන්ධයෙන් නැත්තම් ඔව් පෙරුවන් සරණයි ඒ කාරණේ බොහොම පැහැදිලිව කියවුණා තවත් දුරට කියනවා නම් මෙහෙමයි පංචානන්තරයේ කර්මයේ සහ නියත මිත්‍යා දෘෂ්ටියේ කියන මේ බරපතල කර්ම හයක් තියෙනවා මේ හය කරගත් ඇත්තෝ මනුලොවින් චුත වෙනකොට ඔයාට කියන ආනන්තරිය කියලා ඒ කියන්නේ චුතේට අනතුරුවම අවීචමානර්කයටම යනවා අවීචමා නරකය කියන්නේ අතිශයින්ම උත්සන්න අකුසල් ඇති තැන. ඒ තවීර කියන්නේ ගින්නෙන්වත් සත්‍යයෙන්ගෙන්වත් දුකෙන්වත් අතරක් නැති තැන කියන එකයි අවීච කියන්නේ. වීච කියන්නේ අතර අවීච කියන්නේ අතරක් නැහැ. එතන හරියට මේ උණ පුරුකක යහුණු පුරලා තියෙන වගේ තමයි සත්‍යෝ. හැබැයි ඔවුනෝන් එක එකනා පේන්නේ. එක එකනා ගැටෙන්නේ. මොකද භූත කොටාසල තියෙනවානේ විනිවිද යන ස්වභාවයක්. ඔවුනෝන් විනිවිද යන්න පුළුවන්. ඒක නිසා ඕනෝම් පේන්නේ එක එකනා ඉන්න බවයි පේන්නේ. ඒ තරමට සතුන්ගෙන් අතරක් නැහැ. ඒ වගේම ගින්නෙන් අතරක් නැහැ. ඒ වගේම දුක්ඛ ධර්මයෙන් අතරක් නැහැ කියන මේ භානක අවීචයට වැටෙනවා. පංචානන්තරී කර්මයේ සහ නීත මිත්‍යා දෘෂ්ටි කර්මයේ සිදු කළ අය. පංචානන්තරී කර්මය කියන එක කවුරුත් දන්නවා. නීත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කරුණු තුනක්. නාස්තික දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය සහ අහේතුක දෘෂ්ටිය. නාතික කියන්නේ කිසියම් කුසලයක අකුසලයක විපාකයක් නැහැ කියලා විපාක පිළිගන්නේ නැති දෘෂ්ටියයි. අක්‍රීය දෘෂ්ටිය කියන්නේ කිසියම් දෙයක් කළාට පිනක් නැහැ, පවක් නැහැ, කර්මයක් රැස් වෙන්නේ නැහැ කියන එකයි. කර්මය පිළිගන්නේ නැහැ. අහේතුක දෘෂ්ටිය කියන්නේ කිසිම හේතුවක් නැතුව මේ සත්‍ය උපදිනවා, කිසිම හේතුවක් නැතුව මේ පල වෙන උපදින තරක් නැහැ කියලා. මේකනේ දෘෂ්ටි තුන බරපතලයි. මේ දෘෂ්ටි තුනගේ මේ විකාශනයක් තමයි දෙසටක් මිත්‍යා දෘෂ්ටි කියලා හඳුන්වන්නේ. ඉතින් මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් එකක් හරි තේනවා නම් සැබවින්ම ඒ අයට අර නියත මිදුටු තත්ත්වයට වැටුණා නම් අනිවාර්යෙන් අවීචයට යන්න වෙනවා පමණක් නෙමෙයි අවීචය යම් කාලයක මේ මහා පොළොව නැත්තම් සක්වල විනාශ වෙන කාලයේදීවත් උහුට ගොඩ එන්නේ නැහැ. ඔහු ඈත කෝටි ලක්ෂයක් සක්වල වලින් ඈත විනාශ නොවන අපායකට මාරු වෙනවා කියලා සඳහන් වෙනවා. එයත් අන්න කියනවා සංසාර කානුකෝ කියලා. සතර බැඳතිනිය කණුවක් කියලා. කවදාකවත් ගොඩ එන්න බෑ සංසාරයේ. ඒ වාගේ බරපතල අකුසල් කරපු අය තමයි අවීචිමා නරකේ උපදින්නේ. ඒ වගේම තව අතමා නරකයේතම ඒ වගේ බරපතල අකුසල් කරපු අය යනවා. ඒ කියන්නේ අල්ලස් ගත අය, ඒ වගේ බොරු සාක්ෂි දුන්න අය, එවාගේ ප්‍රාණඝාත කළා රේ චුන්ද සූකරිකියා වාගේ අපමණ අකුසල් කළ අය තවත් තවත් පරදාර කර්ම කළ අය මේ විදිහට අනේකාකාර බරපතල කර්මයන්ගෙන් මුළු ජීවිතේම අවාසනාවන්ත බවට පමුණවාගෙන කිසිම පිනක් දාමන් නොකළ තමයි අතමා නරකයට කෙලින්ම යන්නේ. දේශනාවේ කියවුණා බඩු සමග බරපතල හොරෙක් ආවුණා නම් කෙලින්ම දඬුවම් ලැබෙනවා වගේ තමයි කෙලින්ම සංජීව කාලසූත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීචි කියන මේ අටමහා නරකයට යන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන් එෙහිදී සඳහන් වෙන්නේ නැති දේශනාවේ මේ දිවත් නෝනක් ලබාගත්තු මේක දකින්න පුළුවන් නැත්නම් පිළිගන්න බැරි තරම් දෙයක් කියලා. නමුත් අද විද්‍යාවට අනුවත් මේක දැන් ඇති වෙන මට්ටමට යම්කිසි පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා. ඒ දිග පළල ආදි පමණක් වෙනස්කම් තියෙනවා. ඒ අනුසලක බැලීමේදී කාය වාක් මනෝ කියන ඉදොරින් සිදු කර ගන්නා ලද බරපතල අකුසලයන් නිසා අටමහා නරකයට ඍජුවම යනවා. එසේ නැතුව අර මේ මුලින් සඳහන් කළ දේශකයන් වහන්සේගේ පිළිතුරෙන් සමාත කුසලත් අකුසලත් කරගෙන ද්වයකාරී කියලා දෙකම කරගත් අය අතරින් යමෙක් මරණාසන්න මොහොතේ අකුසලයක් සිදු වුණා නම් ඒ නිසා උස්පත් නරකයේ කිපෙද අර වාගේ නැවත නැත උසුපත් නරක වලින් මහා නරකයට මහා නරකයෙන් උසුපත් නරක වලට මනුවේ කර්මයේ ශේවනතුරු දුක් විඳින සිද්ධ වෙන ඇති තේරුම් ගන්නට ඕන මම ආරාධනා කරනවා මේ සම්බන්ධව වඩාත්ම තේරුම් ගන්න ඔබ සිංහල බසින් තියෙනවානේ 550ක් ජාතක පොත් වහන්සේ නිමිමා රාජ ජාතකයේ කියවන්නේ ඒ පොතේ බොහෝම ලස්සනට නිමිමා රජුගේ සියසින් දුක ඇති ඒ අපාය විස්තර මොන මොන කර්ම නිසා ඒ ඒ තැන් උපදිනවාද කියන එක ආපායක සත්‍යයන් ලවාම කියවලා මාතලේ සංග්‍රහක දීපුත්‍රයන් ලවා කියවලා දැනගත්ත ඇති නිමිමහා රාජ ජාතකයේ තියෙනවා කරුණාකර කියවලා අවබෝධ කරගන්න. හොඳයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ දැන් බොහොම පැහැදිලි දිව්‍ය ලෝක යන්න ඕන මොන පින් කරලාද අපාගත වෙනවා නම් මොන පව් කරාමද යන්නේ කියන එක බොහොම පැහැදිලි වුණා. බොහෝ වෙලාවක ඉඳලා තවත් කෙනෙක් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. අපි අවස්ථාව සැලසෙනවා ඔබගේ නම කියලා ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. සම්මා සම්බුදු සරණයි ගෞරවතර ස්වාමීන් වහන්සේ මහාචාර්යතුමනි මේ ධර්ම දේශනාව අපේ ලාංකිකයන්ටම හරිම ප්‍රායෝගිකව දැනගත යුතු හොඳම ධර්ම දේශනාවක්. මේ මහරහතන් වහන්සේක දැනගෙනයි මේ මේ දේවදූත සූත්‍රය ඒ වගේම ඔය සමහර ප්‍රේතවත් විමානවත් සූත්‍රය දේශනා කරේ. ඒ වගේම සංසමේ අලවත්ක පිටේ සංසාර කියලා සම්පූර්ණයෙන්ම සසර බිය දකින සූත්‍ර දේශනා දෙකක් ස්වාමීන් වහන්සේ ඉතින් මේ සූත්‍රය දැනීමෙන් අපිට බියක් ඇති වෙලා අපේ හිත හිතේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ ඒ වගේම චේතනාම්බිකේ කම්මං වදාමි කියන මේ හිත හුඟා කරමුණ වල යන සිට අපිට ගමනය කරන්න ඒක ධර්මයක් මොකක් හරි තියෙනවා නම් ඒක ලොකු මේ වර්තමාන සමාජයේ බොහොම පිළිසරණක් වෙන මේ මේ අවස්ථාවක් ලැබෙන සම්‍යක් අපිට කියලා දෙනවා නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ හොඳයි ඒ මෙතන ලොකු ප්‍රශ්නයක් ම නෙවෙයි අපේ සංවිධානස කෙටි පිළිතුරක් මම හිතන්නේ ප්‍රමාණවත් වෙයි නේද? හොඳයි තෙරුවන් සරණයි. ඊළා සඳහන් කළ යුතු එක වචනයක් තියෙනවා. දැන් බොහෝ සෙයින් මිනිසයන් අතර ඉන්නවා නොදන්නා තරමින් අකුසල් කරගෙන පස්සේ පසුතැවෙනවා. ඒ ඇත්තෝ අනේ බයෙන් තැති ගන්නවා මේ වාගේ ධර්මයක් තියෙනව නේද කියලා. එහෙම අවස්ථාවල අපි කරුණාවෙන් මතක් කරන්නට ඕන මෙන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා යම් කිසි ලෑල්ලකට ඇණයක් ගැහුවාම වැරදුනා නම් අනිත් පැත්තෙන් ඇණයක් ගාලා ඒක ගලවන්න කියලා. ඒ වාගේ දැන් අපේ චිතසංතානයේට දරන්න බැරි පසුතැවෙන සුළු ඉදොරින් අකුසලයක් සිදු වුණා නම් ඒක නැවත නැවත හිත හිත පසුතැවෙන්නේ නැතුව ඒකෙන් ජය ගැනීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ උපදේශය තමයි දැන් අපි හිතමු නිදසුනක් වශයෙන් කෙනෙක් අතින් සතෙක් මැරුණා. ඒ ගැන තමන් පසුතැවෙනවා. පසුතැවී හිටියාන අනිවාර්යෙන් අපාගාමී වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ජය ගැනීමට අපේ සරුවක් යනාසේ මහා කරුණාවෙන් උපදෙස් දෙලා තියෙන මෙහෙම. ඒ කියන්නේ ඒ සතා මැරෙන වේලාවේදී තමන්ගේ සිතේ යම්කිසි චිත්තචෛසික පරම්පරාවක් පහළ වුණානේ. අකුසල චිත්ත පරම්පරාව ඒවා දැන් නැහනේ. ඒවා ඒ වෙලාවේම ඇතිව නැතුව ගියා. ඒ සතා මැරෙන වෙලාවේ මගේ අතේ මගේ සිරේ පහළ වූ චිත්තචෛසික ධර්ම, හා රූප ධර්ම ඒ ඒ තැනම ඇතුව නැතුවගේ අනිච්චයි, දුක්ඛයි, අනාත්මයි අසුභයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. ඒ වගේම මැරුම් කැව සතා ගැන හිතෙනවා. ඒ සත්වයා පෙර ජාතු මගේ මව, මගේ පියා, මගේ සහෝදරයා, මගේ දුව පුතා ආදි වශයෙන් ඉඳී අනන්ත ජාතිවල ඒ අතර මතුවටත් මුණ ගැහෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ සත්‍ය උපනුපන් තැන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, මගෙන් සිදු වරදට සමාව ලැබේවා ආදි වශයෙන් මෙත්ෙත් පවත්වන්න පුළුවන්. එයිනොත් විශේෂත්වය ලබනවා මෙන්න මේ ත්‍රිලක්ෂණ විපස්සනාවට. ඊළඟට හිතනවා දැන් මේ සිහි කරන සිත, මේ පසුතැවෙන සිතත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අසුභයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. මේ විදිහට සමාපින් සිදු වුණා වූ ලෝකෝ කුඩා හෝ අකුසලයක් සිහි වෙලා පසුතැවෙන්නේ නැතුව ඒක විපස්සනාවට හරවලා එයින් ජය ගැනීමට අපේ බෞද්ධයන් දැනගන්නට ඕනේ අදිෂ්ඨාන කරගන්නට ඕනේ පුරුදු වෙන්නට ඕනේ ඒ වගේම මේ ජීවිතේ පුරා කරන සෑම කුසලයකින්ම අපේ සංසාරේ අනන්ත අපරිමාණ අකුසල් රැස් වෙලා තියෙන ඒවා කර්ම ප්‍රත්‍ය උපනිෂද ප්‍රත්‍ය කියලා චිත්තසංතානයේ සිතින් සිතට බලපාමින් එනවා ඒවා අභිභවනී කරන්නට ප්‍රයෝග සම්පත්තිය කියන යදොරින් කුසල් රැස් කර ගැනීමට අප්‍රමාද විය යුතු වෙනවා. එනිසා අපේ සියලුම බෞද්ධ ජනතාවට අපි ආරාධනා කරනවා සෑම කල්ලිම ප්‍රයෝග සම්ප්‍රත්‍යයේ කියන යදොරින් කුසල් රැස් වෙන හැටියට සීනුවණින් කටයුතු කරත්වා කියලා අපි ආරාධනා කරනවා. හොඳයි දැන් මේ මම හිතන්නේ අපි දුරකථනගේ සෑම දෙයකටම මතක ඇති නැවත වරක් මා සිහිපත් කරන්නම් 26681110 මේ දුරකථන අංකයට අනුව ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් සාකච්ඡාට දැන් දුරකථනයේ සම්බන්ධ වෙලා ඉන්නවා තවත් ඇදැති කෙනෙක් ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔබගේ නම කියලා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්න හලෝ හලෝ ඇහෙනවා කතා කරන්න මහාචාර්ය දුමනි මම කඩවතින් නවරත්න ස්වාමීන් වහන්සේගෙන් මේ තමුන්නාන්සේලාගේ මම අහන්නේ තමුන්නාන්සේලා පින් සිද්ධිනේ මේක මට කියලා දුනොත් තමුන්නා ඔබ වහන්සේගේ දේශනාවේ කිව්වා මේ අපායේ තියෙන පොරව යට දිව්‍ය ලෝකේ පොරව උඩක් තියෙනවා කියලා. ඒත් දැන් සමහරු මේ ලෝකෙ මේ කට්ටිය කියනවා දැන් අපායයි දිව්‍ය ලෝකයයි ඔක්කොම මේ මනුස්ස ලෝකේ තමයි තියෙන්නේ. එහෙම කියලා මොකද ස්වාමීන් වහන්සේ මේකේ තේරුම මොකද්ද මේකේ සත්‍ය සත්‍ය මොකද්ද? මම හිතන්නේ බොහෝමත්ම අමාරු ගැටලු ප්‍රශ්නයක් අපේ ආන්දරණේ මේ මහත්මයා අපිට දීපා කරන්නේ. මොකද අපි අපේ ස්වාමීන් වහන්සේ දෙනමවත් මමවත් නපায়ে ගින්නේ නැහනේ. ඒ මතකයක්වත් නැහැ. ඒ වගේම දිව්‍ය ලෝකයට අපි මේ දැන් දකින්නව නෙවෙයි. අපි සර්වඥ සර්වඥ වහන්සේගේ දේශනාවට අනුකූලව ධර්මයේ පැහැදිලි කිරීමක්නේ කරන්නේ. ඉතින් විද්‍යානුකූලව හිතන අය තවත් යම් යම් මේ අයගේ අත්දැකීම් සහ අනුමාන ඒවනුව යන්නේ කොහොම එකත් මේ දිව්‍ය ලෝකේ සහ අපාය පිළිබඳ උගදෙනෙකුට අද වර්තමාන කාලේ අනුමාන ඥානය තමයි තියෙන්නේ. ධර්මයට අනුකූල අනුමාන ගොඩනගා ගන්නත් පුළුවන්. ධර්මයට ප්‍රතිපක්ෂව අනුමාන ගොඩනගා ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඒ අවස්ථානුකූලව ඒ අය තම තමන් විසින් ඒ තැන් වලට එනවා. සමහරක් අය කැමති නැහැ පුනරුත්පත්ති කියන එක පවා තියෙනවට. දැන් මට දවසක් ගා මේ ගුවන්විදුලි සංස්ථාවේ ඉස්සරහම බස් එකේ නගින්නකොට අපි ආවගේ මහත්මිය දුවගෙන ඇවිල්ලා පුවත්පතක අතුවරේ මට පොඩ්ඩක් මේ වතාව දෙක ප්‍රශ්න තියෙනවා අහන්න දැන් අහන්නද කියලා මම කෙටියෙන් කියන්න පුළුවන් එකක් නම් අහන්න. මේ පුනරුත්පත්ති ඒක මහ බොරුවක් නෙවෙයි නෑ නේද? තත්ත්වයට. මම ඇයි එහෙම කියන්නේ කියලා. නැති අපි ගත කරන ජීවිතයේ හැටියට පොදුප්පති කියන එකක් තියෙනවා නම් අවි අවිචිමාන අරගන්නවා යන්න වෙන්නේ. ඕක නෑ කියලා දැනගත්තු සන්තෝෂෙන් ඉන්න පුළුවන් බව සතුටින් කියලා. ඇත්තටම යමක් තියෙනවා නම් අපි අකමැති වුණා තියෙනවත් කැමැති වුණත් තියෙනවා නැත්තම් කොහොමවත් නෑ නේද? ඉතින් කොහොම වුණත් මේ යටලුවට අපේ ස්වාමින්වහන්සේ එතුමාට එන්කසේ ආලෝකයක් සපයයි කියලා මම හිතනවා. සරුවන් සරණයි සැබවින්ම වර්තමාන කාලේ බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි මේ කාරණේ අපායත් දිව්‍ය ලෝකයත් ඔක්කොම තියෙන්නේ මනුලොවයි කියලා. ඒකට මම දෙන කෙටි උත්තරේ තමයි අපායට යන දෙව්ලොවට බඹලොවට යන කර්ම රැස් කරන්නේ මනුෂ්‍ය ලෝකේ කියලා. දැන් මිනිසයන් අතර තියෙනවානේ මිනිසයන් හඳුන්වන සමහර කෙනෙක් තිරිසන් මිනිසයා කියලා කෙනෙක්, പ്രേත මිනිසයා කියලා කෙනෙක්, දිව්‍ය මිනිසයා කියලාත් එක්කෙනෙක් ඉන්නවා, මනුෂ්‍ය මිනිසයා කියලාත් එක්කෙනෙක් ඉන්නවානේ. ඒ කියන්නේ ප්‍රේත දුක් ඉඳින්න තරම් අකුසල් රැස් කරගන්න තැනැත්තාට ප්‍රේතයෙක් කියලා කියන මිනිසු කියනවා. ඒ වගේම තිසං ගති ඇති පුජ්‍යලයාට තිරිසන් මිනිසයා කියනවා. මනුෂ්‍ය ගති ඇති කෙනාට පංචිලා කෙනෙක් කෙනාට කියනවා මනුෂ්‍ය සැබෑ මිනිසෙක් කියලා. ඊට වඩා කරුණා මෛත්‍රිය ආදී දියුණුව ඇති කෙනා මහා දේවත්වයෙන් කතා කරනවා. සැබවින්ම ඒ දෙවලෝට බඹලෝට මනුලෝට යන හේතු සම්පාදනය වෙන්නේ මනුෂ්‍ය ලෝකේ. හැබැයි මම මේ ධර්මදේශනේ කියලා ඇති මේක දැනගන්නට නම් සරුවක්ඥන් වහන්සේ අපට ඉදිරිපත් කළා කියන දසකසින වඩලා එයින් 14 ආකාරයකින් සිත වශී කරලා අභිඥා බල උපදවා ගන්නට ඕනේ. මේ අභිඥා බල උපදවාගත් සරුවඥන් වහන්සේ තමයි මේක අපට දේශනා කළේ. මේ දේශනාවම තියෙන අගට මේ සූත්‍ර දේශනාවේ මහණෙනි මේ දේශනේ මම කරන්නේ අනුන්ගෙන් අහලා නෙමෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී කෙනෙකුගෙන් අහගෙන නෙමෙයි. මේක මම සියයෙන් දැකලා සිය නුවණින් ආબોධ කරගෙන මේක දේශනා කරන්න කියන කුණාසේ ප්‍රතිඥා කළා තියෙන මේ දේශනාගත. එනිසා ශ්‍රවඥන් වහන්සේ දේශනා කියන මේ කාරණා ගැන අපට ඊට වඩා ඉහළින් හිතන්න ගියොත් අපි අමාරු වැටෙනවා සමාතු උමුතු වෙන්නත් පුළුවන්. ඒක නිසා ධර්මයේ අතිරාවණය කරන්නේ නැතුව අපි තෙරුවන් සරණ ගියේ බෞද්ධයන් නම් තෙරුවන් සරණ ගියේ තැම්පතන් අපි පිළිගන්නේ සරුවක්ඥන් වහන්සේගේ වචනයයි. ඒ සරුවක්ඥන් වහන්සේගේ වචනේ පිළිගනු ලැබෙනවා නම් මේ දේශනාවට අනුව දැන් මහා පොළොවේ ඉස්සර කාලේ මින්මක්ම යදුම් කියන්නේ අද යදුම් ක්‍රම නැහැනේ. හැබැයි යදුම් ක්‍රමය ගැන තියෙන ලොකු ප්‍රස්ථාරයක් කියන්නේ චක්‍රයක්. ඒවා දැන් කියන්න මම කාලේ ගන්නේ නැහැ. ඒ යදුම් 15000ක් යතින් තමයි කියනවා කියන්නේ මේ නරකාදී අටමානාලක එකින් එකට යටින් යට පිහිටලා තියෙන්නේ. ඒවා දිගපාල උස ප්‍රමාණ ඔක්කොම කියලා තියෙනවා. සැබවින්ම මේවා සියසින් දැක ගැනීමට පුළුවන් වුණා නිමහා රජුලන්ටනේ. එතකොට එතුමා මේක දැකලා ප්‍රබන්ධයක් අපට ඉදිරිපත් කළා කියනවා නෙමෙයි. ඒ වගේම අපේ සරුවඥන් වහන්සේ සිය නුවණින් ආબોධ කරගෙන දැකලා තමයි මේවා දේශනා කරලා තියෙන්නේ. සා බුද්ධ වචනේ ගරු කරන, බුද්ධ වචනේ පිළිගන්න බෞද්ධයන් විසින් මේක සැකනූපදවා මේ කියන දේශනාවට අනුව ඒ සරුවක්ඥන් වහන්සේ වදාළ පරිද්දෙන් 31 භූමිතලයක් තියෙන බව ඒ කියන්නේ සතරාපා භූමිය, මනුෂ්‍ය ලෝකය, දිව ලෝක 6, රූපාචර බ්‍රහ්ම ලෝක 16, අරූපාචර බ්‍රහ්ම ලෝක 4 කියන මේ 31 භූමිතලයක් මේ කර්මේ නැත්තම් මේ සත්වල තුල පවත්නා බව අපි පිළිගන්නට ඕනේ. ඒවාට යන කුසල් අකුසල් ඔක්කොම සිද්ධ වෙන්නේ මේ මනෝභාවත් පිළිගන්නට ඕනේ. එනිසා මේ ඉදිරියට ඒවා ඇතිනම් ඒ කියන්නේ අපාය ආදී දුක්ඛිතයන් ඇතිනම් ඒවාට යන හේතු සම්පදෙන් උකොට සුගතියට දෙව්ලොවට බඹලොවට යන හේතු සම්පත් පමණක් නෙමෙයි මේ කියන ලෝක ධාතයෙන් ඉතිරි වී ලැබෙන ලෝකෝත්තර නිවන සඳහා ප්‍රතිපත්තිමේ කුසල රැස්කරෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. හොඳයි කඩවත නවරත්න මැතිතුමනි සමහර විට ඔබට මම දන්නේ සතුටටපත් වුණාද කියලා අපේ හාමුදුරුවෝ හැබැයි මේ සඳහා ඥානය ලබාගෙන ඒක බලාගෙන ආකාරය ධර්මානුකූලව කියලා දුන්න එතෙක් ඔබට මතක තියාගන්න හොඳ දෙයක් අල්ල කියවන්න මොකද එතුමාගෙන් මම කියන්නම් එතුමා කියලා තියෙනවා ඇතත් නැතත් පරලොව සුදනිනි මහත හලොත් විහිකි පව්කම් නොතබාම සිත කියලා. ඒ නිසා අපායක් ඇතත් නැතත් අපි මිනිස් ලෝකේ ජීවත් වෙනකොට හොඳට ජීවත් වුණොත් ඒ හොඳ කමේ ප්‍රතිඵල අපි මෙලොවදිත් විඳී ඒ වගේම පරලොවක් තියනවා නම් අපි අපාගත නොවි ඉඳී අපි පව් කරන්නේ නැතුව හොඳට හිටියොත් ඒක හැමතිස්සෙම හොඳයි. දැන් අපිට තව ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. දුරකථනයේ රැඳිලා ඉන්නවා තවත් සදහවතෙක් අපි ආරාධනා කරමු තමන්ගේ නම කියලා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. පෙරුවන් සරණයි. මම වතුරුගම උපුල් කතා කරන්නේ. මට හාමුදුරන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔබ වහන්සේගේ දේශනාවේදී සතර අපාය ගැන සඳහන් කරා අපායක් තියෙනවා අසුර අපාය කියලා ඒක ගැන එච්චරම විස්තරයක් සමානින්න මට දැනගන්න ඕනේ ඒ අසුරපාය ගැනයි ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල කියනවා ගාන්ධර්වය එතකොට නාගයෝ වගේ සත්ත්ව කොටස ගැන ඒ සත්ත්ව කොටස ආයිති වෙන්නේ ඔය මොන කොටසද කියන එක ඒක තමයි මට දැනගන්න තියෙන්නේ මේ ප්‍රශ්නය මම කැමති යොමු කරන්න අපේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන අපේ නායක හඳුරගේ ගෝල හඳුරුව පූජ්‍ය වේදෙනියේ නන්ද සීල ස්වාමීන් වහන්සේට මේ සම්බන්ධයෙන් පිළිතුරක් ඉදිරිපත් කරන්න කියලා. ඔව් විනශ්‍රයේ සතර අපාය අතරත අසුර අපාය පිළිබඳව ඇත්තටම මේ പ്രേත අපාය පිළිබඳව ඒ වගේම තිරිසන් අපාය පිළිබඳව නරකාදී පිළිබඳව බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා ඒ වගේම මේ අපාය කියන වචනය බොහෝ සූත්‍ර දේශනාවල ඒ වගේම විනය පිටකයේ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් යනුවෙන් දේශනා වෙලා තිබෙනවා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු දීමට කලින් අර කලින් ප්‍රශ්නය හා සම්බන්ධව තවත් වචනයක් කියන්න කැමති. බොහෝ දිනෙක අද අපාය නොපිළගන්නේ ඒක අපිට නොපෙනෙන නිසා. එසේනම් අපි කල්පනා කරන්න අවශ්‍යයි අද අපි බෞද්ධයින් වශයෙන් නිවන පිළිගන්නවා. නිවන් බලාපොරොත්තු වෙන තමයි විශේෂයෙන්ම නිවානගාමී මාර්ගයක ගිහි පැවිදි හැමෝම ගමන් කරන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන නිවන අපි කවුරුත් නිවන් දැකලා නෙමෙයි නිවන විශ්වාස කරන්නේ. බුදුරජාණන් වහන්සේ එය අවබෝධ කරගෙන ලොවට දේශනා කළ නිසා එනිසා මේ මානව ඉතිහාසයේ පහළ වුණ ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා ශ්‍රේෂ්ඨම දාර්ශනිකයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකයට කරන ප්‍රතිඥාවක් තියෙනවා. ඒ ඔය කියන ප්‍රතිඥාව නම් මේ ලෝකයේ තුල කිසිම ආගමික නායකයෙක් කරලා නැහැ. කුමක්ද ප්‍රතිඥාව මම මේ සියල්ලම අවබෝධ කළා කියලා. උන්වහන්සේ පිරිස් 8ක් මැද සිංහනාද කරනවා තමන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා. ඊළඟට ඒ ඒ ඒ කරන ප්‍රතිඥාවම දේවදූත සූත්‍රයේ අගට දැක්වෙනවා. නාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහමනස්සවා සුත්වා වදාමි. මහණෙනි මම මේ කාරණේ කියන්නේ වෙනත් ශ්‍රමණේකෝ බ්‍රාහමණේකෝ කියන නිසා නෙමෙයි. මම්ම දැකලා මම්ම අවබෝධ කරගෙන නුවන් ස්පර්ශ කරලා දේශනා කරන්නේ. ඒක අපේ අතිපූජනීය ස්වාමින් වහන්සේ බොහෝම පැහැදිලිව විවරණය කළා. ඉතින් මේ මොහොතේදී විමසා සිටියේ අපාය අතරත අසුරාපාය පිළිබඳව අසුරාපාය පිළිබඳව හොඳ හෝඩුවාවක් දීගනිකායේ පාටික සූත්‍රයේ පාටික සූත්‍රයේ දැක්වෙනවා. එතනදී සුනක්හත් කියන භික්ෂුව තපස් දම්පුරණ සුනක තපස්ව තපස් දඹරන තවුසෙද්ද කළා හිතනවා අනේ මේ පුජ්‍යලයා මොනතරම් වාසනාවන්තේද මේ සුනකෙක් වගේ හැසිරලා මොහු බොහොම අමාරු තවුස් දම් පුරනවා මොහු මේ ලෝකේ ඉතාමත්ම වටිනා වාසනාවන්ත රහතන් වහන්සේ නමක් කියලා. මේ මෙයා මේ හිතන්නේ බුදුරජාණන් වහන්සේ පස්සේ ගමන් කරමින්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුනක්කත්තේ එහෙම හිතන්නට එපා අදින් 7 වෙනි දවසේ සත්තමන් දිවසං අලසකේන කාලං කරිස්සති කාල කතෝච කාල කංජකානාම අසුරා සබ්බ නිහීනෝ සබ්බ කායෝ తත්‍ර උප්පජ්ජිස්සති එයා අරින් හත් වෙනි දවසේ මරණයටපත් වෙලා කාල කංජක කියන අසුර අපාය උප්පත්ති ලැබනවා කියලා එතෙන්දි දේශනා කරනවා එතකොට මේ අසුර අපාය පිළිබඳ අපට හෝඩුවක් ලබා ගන්නට ඒ දීඝනිකාය අදාළ සූත්‍ර දේශනාව මම හිතනවා බොහොම වැදගත් වෙනවා කියලා කෙටියෙන්ම සලකනවා නම් අසුර අපාය කියලා කියන්නේ പ്രേත අපායටමයිති කොට්ටාශය. හොඳයි මම හිතන්නේ අපේ නායක හඳුරගෙන කියන්න තියනවාද මේ තව තව කෙනෙක් රැඳිලා ඉන්නවා. කෙටි යමක් කියනවා නම් හොඳයි දැන් මේ කියපු පිළිතුරට තව අතිරේක වචනයක් එකක් මම කියන්න සතුටුයි ඒ ප්‍රශ්න අසෝ පින්නතාලා තියෙන මේ ගාන්ධාරුව නාගරිය නැත්නම් කොහොමද මොන නිකායට මොකටද අයිති කියලා නාග කියන්නේ ඇත්තට දිව්‍ය නාග කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලෝ අයිති වෙන්නේ තිරස්චාන යෝනියටයි. ඒගොල්ලෝගේ ප්‍රතිසන්දි අහේතුක ප්‍රතිසන්දියක්. ගාන්ධර්ව ගැන ඇහැවේ ගාන්ධර්ව කියන කොට්ටාසය අපායික සත්වෝ නොවේ. ඒගොල්ලෝ අයිති වෙන්නේ සාකුරු මහරජික දිව්‍ය සංඛ්‍යාවටයි. දැන් කිනුතුන් අහලා තියෙනවා නේද ගන්ධබ්බණන් ආධිපති මහරජා යසස්සිසෝ කියලා දතරත් දිවිරාජයාගේ පිරිස ගාන්ධර්ව පිරිස ගාන්ධර්ව කියන එකේ අදහස නැටුම් ගැයුම් දක්වන ක්‍රීඩකයන්. ඒගොල්ලෝ තමයි ගාන්ධර්ව. තවත් ඒකට ගාන්ධර්ව කියන වීණාවදකයන්. ගන්ධබ්බෝ වේනිකෝ කියලා කියනවා. ඒක නිසා ගාන්ධර්ව කියන්නේ දිව්‍ය කොට්ටාසයක්. එතන ඒ අපාගාමි සත්‍යෝ නොවේ කියන එක අපි පැහැදිලි කරගන්නට ඕනේ. ඒ දැන් වේකාරී කියලා කුසල කුසල දෙකම කරගත් අය තමයි දිව්‍ය නාග දිව්‍ය ගරුල් නමින් හඳුන්වන්නේ. ඒගොල්ලෝ උපතින් තිරිසන් නමුත් විඳින්නේ දිව්‍ය සමාන සම්පත්. මොකද ඒ ජීවි සමාන සම්පතෙන් දෙන කුසල තියෙනවා. ඉදිරියෙන් අහසේ යන්න පුළුවන්, විශ්වලා ගන්න පුළුවන්. ඒ වගේම බණ අහන්න යන්න පුළුවන්. නමුත් ඒ ඇත්තන්ගේ ප්‍රතිසන්දිය අහේතුකයි. ඒ නිසා ඒ ඇත්තන් ත්‍රිලක්ෂණ ප්‍රතිසන්දියට යයිති ත්‍රිලක්ෂණ ගණීතයි අයිති. මෙන්න මේ ටිකක් කෙටියෙන් කියතු තිබුණා. ඊළඟ සාකච්ඡාවට සමීප වෙමු. හොඳයි මම හිතන්නේ වතුරුගම උපුල් මහත්මයාට සෑහෙන පිළිතුරු ලැබුණා. දැන් ඊළඟට රැඳි සිටින සදහවතාට අපිට අවස්ථාව දෙන්න පුළුවන් ඔබගේ ප්‍රශ්නය නම කියලා ඉදිරිපත් කරන්න. ඔව් අපිට ඇහෙනවා කතා කරන්න. හෙලෝ. හෙලෝ. මම මේ කතා කරන්නේ දැන් අපි මේ නායක හඳුනන ධර්ම දේශනාව නම් මට අහන්න බැරි වුණා. නමුත් මම කතා කරන්නේ මේ පෞද්ගලික දවසේ සුනාමි අඳුරෙන් මගේ දරුවෝ දෙන්න සහෝදරිය සහෝදරිය දරුවෝ දෙන්න සහෝදරිය දරුවෝ ඔයතුළු මගේ කවුරු සීරු කෙනෙක් නැති වුණා. ඒ වගේම මේ අනතුරු තත්ත්වක විශාල ප්‍රමාණයක් අද ලංකාවේ දුකෙන් අනතුරෙන් ඉන්නේ. මම නායකයන්ගෙන් අහන්න කැමති මේ වගේ තත්ත්වෙක අපිට මේ ධර්මය අවබෝධ කරගෙන යම්කිසි අවස්ථාවක මේ මේ දුක් කනගාටු ඇති වෙන වෙලාවකදී කොහොමද යම්කිසි භවනාවක් වරලා හරි මේකෙන් මිදෙන්න යම්කිසි ධර්ම අවවාදයක් දෙන්න පුළුවන් නම් ඒක දහස්ම හොඳයි කියලා හිතනවා. ඇත්තටම මේ මහත්මයා ප්‍රශ්නේ ප්‍රශ්නේ යොමු කළ යුතුම තැනටයි යොමු කළේ අපේ නායකනේ හරිදම්ම නායක ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී ලංකාවේ මේ වගේ මානසික වශයෙන් යම් යම් තැවිලි සිත්වල වලට ලක් වෙන අයට සුදුසු භාවනා ක්‍රම නිර්දේශ කරලා එයාට සහනය සලස්වනවා. ඒ නිසා මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේගෙන් මෙතුමාට මේ අවස්ථාවේ බොහොමත්ම ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙයි කියලා. දරුවන් සරණයි. සැබවින්ම මේ සුනාමියෙන් විපතිතපත් වූ අය අද ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් දුකෙන් පෙළෙන බව අපි දන්නවා. අපේ සරුවක්ඥන් වහන්සේ අපට බොහෝ තැන්වල මේ සඳහා පිළිපැදිය යුතු ආකාර දේශනා කළා තියෙනවා. අපි අහලා තියෙනවා නේද පටාචාරාව ගැන. උභෝ පුත්තා කාලකතා පන්තේ මහියම් පතිමතු මාතා පිතාච භාතාච ඒක චිත්තස්මින් දෛහිරේ කියලා විලාප කියමින් උමතු බවට පත් වුණා කටාචාරාව. මගේ දරු දෙන්න නැති වුණා, ස්වාමියා මාර්ගේ නැති වුණා, මව්පිය දෙන්නයි සහෝදරයෙක්ම දරසායක දැවෙමින් ඉන්නවා මං අසරණුණා කියලා සිත වික්ෂේපයටපත් වුණා. ඊළඟට සරුවඥන් වහන්සේට පෙනුණා මේ තැනැත්තා කල්ප ලක්ෂයක් හිත දියුණු කරගෙන ආපු පුණ්‍යවන්තයෙක් බව. ඒ අනුවම සරුවඥන් වහන්සේ බණ දේශන තැනට ඉදී එවුණා එක්තෙන්දී බුද්ධ ගුණානුභාවයෙන් ඉතුමිට සිහිය පිහිටියා බණපදයක් ඇසුවා සෝවාන් වුණා පැවිදි වුණා පසුව රහත් වුණා දැන් මෙතෙන්දි මේ වාගේ සිදුවීම් වලදී අපි හිතන්න ඕන කාරණයක් තමයි මේක එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි සදේව කස්ස ලෝකස් සමාර කස්ස සබ්‍රහ්ම කස්ස ඒ දෙවියන් මරුන් බඹුන් සහිත සමනම් බ්‍රාහ්මණයන් සහිත සමස්ත ලෝකයාටම සාධාන ධර්මතාවක් තමයි මේ වෙන්වීම පින්නතුන් අහලා ඇති නේද අභින්න පච්චේකන සූත්‍රයේ හතරින් පදය. ශබ්දේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් පච්ච වේති සම්බං ඉත්‍යාවා පුරිසේනවා ඝාතේනවා පබ්බජිතේනවා මා සතු මගේ ප්‍රියමනාප හැම දෙයකින්ම මට වෙන්වීමද සිදුවන්නේය ඒ සිදුවෙන වෙන්වීමේ පරිණාමය මම ඉක්මව නැත්තේ කියන එක නිත සිහි කරන්න කියන එමක් නිසාද අපි ජීවත් වෙන කාලයේදී අපි ජීවත් වෙනවා පිරිසක් එක්ක. මේ මගේ අම්මා, තාත්තා, දුව, පුතා ආදි වශයෙන් බොහොම සුවදව ආදරයෙන් අපි එකට ජීවත් වෙනවා. අපේ ශරුවක්ඥන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙන මෙන්න මෙහෙම. මේ මනුලව හෝ වෙනත් ලොවක හෝ උත්පත්ති ලබා ජීවත් වෙනවා කියන මේ තේරුම අම්බලම්ක ජීවත් වීමක්. ඒ කියන්නේ පුජ්‍යලයෝ සංසාරික සත්‍යයෝ භවෙන් භවයට භවෙන් භවයට ඇවිදගෙන යන තම තමා කරගන්න කර්මානුරූපව. ඒ කර්මානුරූපව රැස් කරගන්න කුසලානුරූපව ඇතැම් විට මනුලෝට එනවා. මනුලෝට ආවම එක පවුලක් හැටියට ජීවත් වෙනවා. ඒ පවුලට ආවේ එකම තැනකින් නෙමෙයි. මේක මේක තැන් වලින් ඇවිල්ලා මේ ඥාති මිත්‍ර බවට පත් වුණා. හරියට අර අම්බලමකට নানা දිශාරාගෙන් එන ඇතු රැස් වෙලා දවස ගෙවෙනවා. පුයා පියාගෙන අනුභව කරනවා අම්මේ තාත්තේ නංගියේ මල්ලී කියලා මිත්‍රත්වය ඇති කරගන්නවා. තමයි දින කීපයක් ඉඳලා උණුම් විසිරී යනවා. ඒ වගේ තමයි මේ මනුලව උත්පත්ති ක්‍රමයේ එක්කාශ වෙනවා, ලෙන් වෙනවා, එක්කාශ වෙනවා, ලෙන් වෙනවා. මේක හැමදාම සිදුවෙන දෙයක්. එනිසා සරුවක් යන ආශාපත අනමතග්ග සංයුත්ත සූත්‍රයේ දේශනා කළා තියෙනවා නසෝ භික්ඛවේ සත්වෝ සුලභ රූපෝ යොින්නාදී ගේනද්දුනා <clears throat> නේ මාතා භූත පුබ්බෝ ආදි වශයෙන් මේ දික්ෂාසනදී මවෙක් එක් දරුවෙක් සහෝදරෙක් නෝ කෙනෙක් ලෝකේ නෑ කියලා. එකවරක් මේ අසංඛ්‍ය වාරවල. ඒක නිසා දැන් අපේ මේ පින්වත් මහත්මයා බොහෝම හිතේ තැවුලින් කරන කතාව අපට පැහැදිලි වුණ තමන් බොහෝ මානසික පීඩාවෙන් තැවෙන බව. ඒ සඳහා අපි හිතන්නට ඕනේ මා සතු සීලම දෙයින් මට වෙන් වෙන්න සිදු වෙනවා. දැන් වුණා ඒ වෙන්වීම තමයි අනිත්‍ය ස්වභාවය කියන්නේ. ඒ නිසා සීලම සංස්කාර ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක අපි නිතර ආවර්ජනා කරන්නට ඕනේ. විසුද්ධි මාර්ගයේ තියෙන ලස්සන නිදසුනක් එක මව් කෙනෙකුට දරුවෝ 10 දෙනෙක් සිටියා. ඒ දරුවෝ 10 දෙනාම එක එකනා එක එකනා මේ පරිලෝකියා. එයින් තා කුසේ දරුවෙක් ඉන්නවා. එතකොට මේ අම්මන්ට හිතෙනවා මේ තෙස්සේ එකේ දරුවෝ කොහොමද නැති වුණා. දැන් මේ කුසේ ඉන්න දරුවාත් මට කවදා නැති වෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන ඒ ගැන අධික තෘෂ්ණාවක් අධික ස්නේහයක් නැතුව හිටියා. මෙන්න මේක නිසා එතුමිය ඒකෙන් ශානීයකටපත් වෙනවා වගේ මේ නැති වෙන නැති වෙන දේවල් ගැන අපි සලකන තෝරන මේ සියල්ලම අපටයි නැති නිසායි. අපටයි නැති නිසා මේ නැති වෙන්නේ එක එක හේතුඵල ධර්මයන් අනුවයි. එනිසා මේ ගැන කම්පා වීම නෙමෙයි කියන්නේ ආબોධ කර ගැනීමයි කියලා අර ත්‍රිලක්ෂණයට අනුව ඒ සියල්ල ආબોධ කරගෙන යම් හේකින් තමා සතු තමන්ගේ ඥාතීන් විනාශ වුණා නම් ඒ අත්සන්න යම් විපාක වාරයක් තිබුණා ඒ විපාක වාරයේ මින් ඉදිරියට සසරදී නොවේ මා රැස් කරගන්න දාන සීල භාවනාදී කුසල් බැලින් එයත්ව සසරදී සුගතිගාමීව දීර්ඝාසකව කුසල ධර්මයන් පාරමී සීලයෙන් බෝධිපාක් ධර්මයේ සීලයෙන් රැස් කරගෙන නිවන් දකිත්වා කියලා ආනි ශෙත්පතමින් නැත්නම් මෙත් වඩමින් හිත හදාගෙන නිවන් මඟ තව තියෙන කටයුතු කිරීමයි භාවනාවෙන් අපට කියා දෙන්න තියෙන හැකියාව ත්‍රිලක්ෂණ විපස්සනා මෙනෙහි කරන්නේ ඔව් මම හිතන්නේ එතුමාට ප්‍රමාණවත් ධර්ම අනුශාසනයක් අපේ නායක හඳුරන්ගෙන් ලැබුණා. මම හිතන්නේ මේ Tamanට මුහුණ පාන්න සිද්ධුණු මේ අභියෝගයට නිර්භීතව ධර්මානුකූල මුහුණ දීලා සමගින්නේ මිය පරලෝකී සමගින් ඥාති මිත්‍රාදී ධර්මානුකූල විදිහට යුතුයමක් ඉටු කරලා සංසාරයේ යථා තත්ත්වය මෙයයි අනිත්‍ය ස්වභාවය මෙයයි කියන අවබෝධය ඇති කරගත්තොත් මනස සංසුන් කරගෙන අපේ සංසාරයේ යහපත් කර ගැනීම සඳහා මේ අත්දැකීමත් උපකාරී කර ගැනීමට හැකි වෙයි. තවත් සදහවතෙක් දැන් සම්බන්ධ වෙනවා අපිත් සමග. ඔබගේ නම කියලා ඔබගේ ධර්ම ප්‍රශ්නය අපිට ඉදිරිපත් කරන්න. ඔව් මම කතා කරන්නේ මොරටුවෙන් ක්‍රම කියලා කෙනෙක්. ගරු ස්වාමීන් වහන්සේ මේකයි මට තියෙන ප්‍රශ්නය. දැන් භාවනාවෙන් මාර්ග ඵලයක් ලබා ගැනීම සඳහා ධානා ලබා ගැනීම අත්‍යවශ්‍යමද කියලා මේ ප්‍රශ්නේ මට දැනගන්න මෙන්න මේ හේතුව නිසා දැන් බුද්ධ කාලයේ ආලාර කලාම උද්දකාරාම පුත්ත වගේ ඒ තාපසයන් වහන්සේලා එහෙම දානාංග ලබාගෙන උගාක් කල ඒ බ්‍රහ්ම ලෝකවල සිටින්න වුණා. ඒ නිසා ගෞතම බුදු සාසනයේදී නිවන් දකින්න මං තමන් දන්න තරමින් බැරි වුණා කියලා. ඒ නිසා එහෙම දානාංග ලබා නොගෙන කෙලිම විදර්ශනා ලබ භාවනා කරලා එහෙම මාර්ගඵලයකට යොමු වෙන්න පුළුවන්කම තියනවාද කියලා කරුණා කරලා දෙන්න ඉල්ලා සිටිනවා. සර්වන් සරණයි. හොඳයි අපි මාත්මය මේ භාවනාවෙන් ලබා ගන්නා චිත්ත සමාධියේ ඉදිරි ගමන පිළිබඳ වැදගත් ගැටලුවක් කියමු කලේ මම හිතනවා අපේ නාවියනි හරිදමනායක ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරයි කියලා. සරුවන් සරණයි විශේෂ කාරණයක් මේ ප්‍රශ්නය. ඒ කියන්නේ <clears throat> ඒ ආලාර කාලා මුද්දකරා පුත්‍ර දෙපළ අමුද්දෝත්පාද කාලේ තමයි ඥාන ලබාගෙන කී සරුවක් යනවා බුදු වෙන්න ඉස්සරේ ඒ දෙන්නා සරුවක්ඥන් වහන්සේ බුදු වෙලා ධම්සක් දේශන්ඩ ඉස්සෙල්ල 7000කට කලින් ආලාර කාලාමතුමා ආකින්චඤ්ඤතන බමතලේ උපන්නා. ඒ වගේම බුද්ධකරා පුත්‍රයා ඊයේ රාත්‍රියේ මැදියේම නේව සංඥානා සංඥාතනෙ උපන්නා. සරුවක්ඥන් වහන්සේ හිතන්නේ මේ දෙන්න හිතියානම් ධර්මාබෝධ කරගන්නවා කියලා. නමුත් අපි හිතන්නට ඕන දීර්ඝ සංසාරයේහි සෑම කල්පාන්තයකම නියත මිසදිටු නොගත් අපි සෑම දිනම බඹලෝ යනවා. ඒ බඹලෝ යන්නේ එවකට කල්ප විනාශයෙන් අත මිදෙන්නටයි. අයමත් මේ පාසාලේ තේනවා. මේකයි සංසාර ස්වභාවය. මහා කල්පයකින් හතරෙන් තුන් කොටසක්ම අපි මෙහෙ නැහැ. හතරෙන් එක කොටසයි මේ මනුලව දෙවලව ඇසිරෙන්නේ. ඒ කාලේ තමයි ඔක්කොම කුසල අකුසල රැස් කරගෙන මේ හැමතැන විසිර යන්නේ. එතකොට මෙහිදී අපි සලකන්නට ඕන බුද්ධෝත්පාද කාලයේහි සමත භාවනා වශයෙන් ධ්‍යාන උපදවනවා නම් උපදවන්නේ විදර්ශනාට පාදක වනු පිණිසමයි. බෞද්ධයාගේ පරමාර්ථය බමලෝ යාම නෙමේ ධ්‍යාන සමාපatti උපදවනවා නම් ඒක පදනම් කරගෙන විපස්සනා වඩා මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි නියම අපේක්ෂාව. එනිසා සෑම බෞද්ධයෙක්ම සමත වශයෙන් භාවනා වඩනවා නම් එය විපස්සනාට පාදක වනු පිණිස අදිෂ්ඨානයතුව භාවනා වැඩිම කළ යුතුයි සමත භාවනාවෙන් විපස්සනාට හැරෙන දොරටු තුනක් තියෙනවා. සමත භාවනාවෙන් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාවට හැරෙන්න පුළුවන්. සමත භාවනාවෙන් රූප ධාන හතරින් එකක් හෝ ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. වචන භාවනාවෙන් අරූප සමාපatti උපදවාගෙන අෂ්ට සමාප්‍රතිලාභී උපසනාට හැරෙන්න පුළුවන්. එයින් එකින් එකට ඉහළට ඉහළට යන ගොටේක බොහෝම සාර්ථකයි. සමාධි ශක්තිය වැඩි තරමට විපස්සනාව සාර්ථකව සිද්ධ කරන්න පුළුවන්. නිසා බුද්ධ ශාසනය කරන සෑම භාවනා මාර්ගයක්ම මඟඵල නිවනට උපනිශ්‍රේ වෙන හැටියට වැඩි යුතුයි කියන එක අපි කරුණාවෙන් මතක් කරනවා. ඔව් අපේ කාලය බොහොම වේගෙන් ගත වෙගෙන යනවා. තව එක ප්‍රශ්නයකට අපිට පිළිතුරු දීමට පුළුවන් ස්වාමීන් වහන්සේට මිනිත්තු කීපයක් තියෙනවා. ඒ නිසා මේ දුරකථනයෙන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සදෑවතා ඔබගේ ප්‍රශ්නය කෙටියෙන් ඉදිරිපත් කරන්න. හාමුදුරනි මම මස්ලින් පැත්තෙන් කතා කරන්නේ. මම කැමති මේ ප්‍රශ්නය වේදිනියේ නන්ද සිලහිමියන්ට යොමු කරන්න. ම්ම් ඇහෙනවද? ඇහෙනවා කතා කරන්න. දැන් මරණසන්න මොහොතේ ඒ පුද්ගලයාට සිහිවන සිත්විල්ල අපාගත වීමට හෝ දෙව්ලොව ඉපදීමට හේතු වන බව ඔබ වහන්සේලා පැවසුවා. නමුත් තමන්ගේ ජීවිතය පුරාම දැහැමින් පින් කරමින් දිරිගෙව් කෙනෙක්ට තමාටින් සිදුව එක් වරදක් ගැන ඔහු මරණාසන්න මොහොතේ දුක් වෙනවා නම් ඔහුට අපාගත වීමට සිදු වෙනොත් එහෙමත් නැතිනම් තමාගේ ජීවිතය පුරාම පව කරපු පුද්ගලයෙකුට අන්තිමේදී යහපත් සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඔහුට දෙව්ලොව ඉපදීමට හැකි වෙනවද කියලා දැනගන්න තමයි මම ප්‍රශ්න යොමු කරේ. ඔව් මේ මහත්මයානි අපිට එක මිනිත්තුයි තියෙන අපේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඔබ වහන්සේට මේ මහත්මයාට පිළිතුර පැරණ හෝ එහෙම යවන්න පුළුවන් කෙටියෙන් යමක් කියනවා නම් දැන් ඉතා කෙටියෙන් පිළිතුරක් දෙන්න මිනිත්තු මේ මරණාසන්න මොහොතේදී ඇති වෙන චේතනාව අනුවයි ප්‍රතිසන්දේ සිද්ධ වෙන්නේ නමුත් ජීවිතේ පුරා යම් කුකුසක් ඇති වුණා නම් මරණසන්න වේලාවේ කුකුස ඉස්මතු වුණා නම් එයාගේ මේ පරලෝ උප්පත්තිය දුගතියක උප්පත්තිය ලබන්න බොහෝ දුරට හේතු වෙනවා. ඒකට නිදර්ශන බොහෝ ත්‍රිපිටකයේ තියෙනවා. නමුත් සඳහන් කරන්න කාල වේලාව නැහැ. යම් කුකුසක් මරණසන්න වේලාවේ බලපානවා නම් අනිවාර්යයෙන් ඒක චුතියට බලපාන බව කෙටියෙන් සිපත් කරන්න කැමතියි. ඔව්. මේ මහත්මයාට මම දුරකථන අංකය දෙන්නම් අපේ නන්දසීල ස්වාමීන් වහන්සේගේ ලියා ගන්න 0.81 2යි 5යි 7.2යි 2.1 මේ අංකයෙන්ම අපේ අරිදම්ම නායක ස්වාමීන් වහන්සේට කතා කරන්න පුළුවන් මම හිතන්නේ අමාරු නේද හොඳයි අපි හිතන්නේ අපේ අනුසුළු ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය මෙය ලිපින ඉදිරිපත් කරන්න අපේ නාවිනේ අරිදම්ම නායක ස්වාමීන් වහන්සේගේ ගල්දුව ආරණ්‍ය සේනාසනය ගල්දුව ආරණ්‍ය සේනාසනය අම්බලන්ගොඩ අම්බලන්ගොඩ තපල් කන්තුරු කහව කහව ඒ ලිපිනයට ලියලා අපේ ස්වාමීන් වහන්සේගෙන් තැපෑලෙන් පිළිතුරක් ලබා ගන්න පුළුවන්. අන්තිර ස්වාමීන් වහන්සේගේ ලිපිනය Siri සිදුහත් භාවනා අසපුව හේනාවල කඩුගණාව. Siri සිදුහත් භාවනා අසපුව හේනාවල කඩුගණාව. ඉතින් අපේ වැඩසටහන අවසන් කිරීමට පෙර මම කැමති නැවත වරක් අපේ මොරගොල්ලේ සුමන යෝගී ස්වාමීන් වහන්සේගෙන් ලබා ගන්න පුළුවන් පොත් ගැන සඳහන් කරන්නට අපේ අරියදම් ස්වාමීන් වහන්සේගේම ධම්මදේශන දෙකක් චක්‍රවර්ති සිහනාද සූත්‍රය කියන එක ඒ දේශනාව සහ මෛත්‍රී අශුභ මරණ සති කියන භාවනා තුන සම්බන්ධ ධර්ම ග්‍රන්ථ දෙකක් උන්වහන්සේ මුද්‍රණය කරලා ඔබට එවීමට සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ඊට පෙර උන්වහන්සේ බෙදා දුන් තෙරුවන් වන්දනා සසෙත් පිරිත් පොත නොලැබුණු යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් ඒක ලබා දෙන්න පුළුවන් කියලා දැනුම් දීලා තියෙනවා. මුද්‍රණය යැවීමෙන් මේ පොත් ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම ගංගොඩවිල මුදිත මනෝ ස්වාමීන් වහන්සේ විසින් දිරද නිවන් නිවෙනා මඟකට කියන ග්‍රන්ථය මේ මුද්දබන ස්වාමීන් වහන්සේගේ ලිපිනේ පොල්ගස්තු වනසෙනසුන දොඩන්දුව පොල්ගස්තු වනසෙනසුන දොඩන්දුව ලියලා ඔබට ලබා ගැනීමට පුළුවන්. ඉතින් අද වැඩසටහනේ මැදිරියේ නිවේදන කටයුතු කළ ගාමිණී මලවැන්න ගමගේ මෙතුමාට ඒ වගේම ක්‍රියාකාරී සහයදන අචලා ගුණසේකර ශිල්පිනියට ඒ වගේම දැන් මේ අවස්ථාවේ මැදිරි සහයේ නිරත සරත් හොරණගේ මෙතුමාට ක්‍රියාකාරී සහය ලබා දෙන ඩාන්ස්ටන් ගංගානාත් සහ සුනිල් ලබේසිරි මහත්වරුන්ට ඒ වගේම වැඩසටහන නිෂ්පාදනය කරන අස්ත්‍රික චන්ද්‍රසෝ මැතිතුමාට මේ ලයික සභාවට අපි අපේ ස්වාමින්දයන් වහන්සේලා දෙනම වෙනුවෙන් ඒ වගේ ඔබ වෙනුවෙන් පින් දෙනවා.